දැන් පෞද්ගලිකව මට හැඟෙන දේ තමයි මේ 20 වෙනි සංශෝධනයේ පෙන්නලා 19 වෙනි සංශෝධනයට අතුස්සගෙන අපි ලව්ව එක්සත් ජාතික පක්ෂයේ බන්දේශීයක තියලා විධායක බලයෙන් කොටසකුත් ලබා දීමටයි උත්සාහ ගන්න කියන එකයි මට හිතෙන්නේ. ඉතින් ඒ හින්දා අපි කල්පනාකාරී විය යුතුයි 20 වෙනි සංශෝධනයත් සමගම මේ ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් අලුතෙන් ලියවිය යුතුයි. එසේ නැතුව කෑල්ලෙන් කෑල්ල මේ ආකාරයට සංශෝධනය කරලා නවත්තන්න බෑ. මේ අවුරුදු 6 යනකොට මේ ජනාධිපතිවරයාගේ 38 වෙනි සංශෝධනයත් එන්න ඉඩ තියෙනවා. තියෙනවා. මේවා තේරුම් ගන්නේ නැත්නම් අවුරුදු ගණන් දේශපාලනය කරයි කියලා වැඩක් නැහැ.